රජතුමාටයි මේ කොසල් රජුරවන්ට පුරුදු වෙලා තිබුණා දිනපතා විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන්න. ද්‍රෝණයක් කියලා කියන්නේ ඒ කාලේ තිබුණු ලොකු ධාන්‍ය මිම්මක්. ද්‍රෝණයක් පමණ හාල් වල බත් අනුභව කරනවා කියලා දක්වන තියෙනවා එක වේලකට. එක දවසක් උදෑසන ඒ වගේ හුඟක් ආහාර අරගෙන ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ කෙලින් හරියට ඉඳ ගන්නවත් බැරුව ඒ අතට මේ අතට පෙරලෙමින් බත් මතේ නිදි කිරා වැටෙමින් ඉන්නකොට බුදු පියාණන් වහන්සේ අහනවා "ඇයි මහරජ ටිකක් විවේක අරගෙන නෙමෙයි දාවේ කියලා." එතකොට කියනවා "ස්වාමීනි මම මේ ආහාර ගත්තු හැටියේ යාවේ ආහාර ගත්තු වෙලාවේ ඉඳලා බොහොම ඇඟට අමාරුයි කියලා." එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා "එසේ මහරජා පමණට වැඩිය ආහාර ගැනීම තුලින් ওই විදිහට දුක ඇති වෙනවා කියලා රජුට ටිකක් උපහාසාත්මකව ආදයක් වශයෙන් එක්තරා ගාතහ ධර්මයක් වදාලා නිද්ධි යදා හෝති මහග්ඝසෝච නිද්දායිතා සම්පරිවත්තසායි මහා වරාහෝව නිවාප පුට්ඨෝ පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ මේ ගාථාවේ තේරුම හුඟක් ආහාර අරගෙන නිදිමතේ ඒ අත මේ අත පෙරළමින් නිදාගන්න ඒ මෝඩ පුද්ගලයා මරන්න නොයෙකුත් ආහාර දීලා තර කරපු ඌරෙකු වගේ නැවත නැවතත් මව් කුසකට පැමිණෙනවා කියලා ඒ විදිහේ ගාථාවක් බුදු පියාණන් වහන්සේ වදාරලා ඊළඟට තවදුරටත් ප්‍රකාශ කළා මහරජ ආහාරය කියන එක පමණ දැන අනුභව කළ යුතු දෙයක් පමණ දැන අනුභව කළාම තමයි ඇඟට සනීපයක් දැනෙන්නේ කියලා ඔන්න මේ අවවාදය මතක තියාගන්න කියලා තවත් ගාථාවක් වදාලා මනුජස්ස සදා සතිමතෝ මත්තං ඥානතෝ ලද්ද භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයු පාලයන් මේ ගාථාවේ තේරුම හැම කල්හිම සිහි ඇතිව සිටින ලැබුණු ආහාරයේහි පමණ දන්නා වූ මිනිසයාට වේදනාවල් අඩු වෙනවාය. ඒ මිනිසයාගේ වේදනා අඩු වෙනවාය. ඒ වගේම ආයුෂය පාලනය කරගනිමින් හිමින් ජරාවට මහලු වයසටපත් වෙනවා කියලා ආනිසංශයක් ප්‍රකාශ කළා අර ආහාර අඩුවෙන් ගැනීම. මේ ගාථා ප්‍රකාශ කළාට මොකද රජතුමාට මේක කටපාඩම් කරගන්න බැරි වුණා. ඒ තරමට නිදිමතයි. ඉතින් රජුරෝ ඊළඟට කියනවා තමන් එක ආවේ සුදස්සන කියන තමන්ගේ බෑනාවන තරුණයාට මං වෙනුවෙන් මේක කටපාඩම් කරගන්න කියලා. සුදස්සන මානවකයා මේ ගාථාව කටපාඩම් කරගෙන බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා මේ රජ්ජුරුව ආහාර ගන්න වෙලාවට පැත්තකින් ඉඳගෙන හරියට අන්තිම වත්පිඬ ළඟට එනකොට මේ ගාථාව කියන්නේ එතකොට රජ්ජුරුව මේ ගාථාවේ අර්ථය සලකලා ඒ වත්පිඬ පැත්තකට කරන අය කරාවිය ඒ වත්පිඬේ තියෙන බත්යට ගන්නට හාල් අඩු කරලා ඊළඟ දවසේ සූදානම් කරලා තියන්නේ. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් රජුට ආහාර අඩු කරන්න පිළිවෙත පුරුදු කරන්නේ. ඉතින් මේ විදිහටම අර සුදස්සන මානවකයා ක්‍රියා කළා. රජ්ජුරුව වෙන එකක් තබා ඒ ගාථාව කියනකොට 1000ක් තෑගිත් දුන්න අරසු දස්සන මානව කියට. ওই විදිහට කීප දවසක් කරගෙන යනකොට රජුරවන්ට නැලියක් පමණ ආහාරයකින් යැපෙන්න පුළුවන් තත්ත්වයක් පැමිණියා. ඒකම ඒකේ ආනිසංශ හැටියට රජුරවන්ට ලොකු කායික පහසුකමක්, සැහැල්ලු බවක්, ශක්තියක්, වීරයක් ඇති වුණා. ඉතින් ඒ විදිහට ඒ ඒකේ ආනිසංශ දැකලා එක දවසක් දා රජුරෝ බොහොම සතුටින් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්සේ දැන් මට මුවෙක් පස්සේ අස්වැක් පස්සේ එලවලා අල්ල ගන්න පුළුවන් තරමට ඇඟට ශක්තිය තියෙනවා. ඇඟ දැන් බොහොම අර ඉස්සර තුන තරබාරු ගති නෑ. බොහොම සනීපයි. මේක මට බොහොම සැපයට හේතු වුණු දෙයක් කියලා තවත් සැපයට හේතු වුණු කාරණා කීපයක් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. පහුගිය දවස්වල මට මගේ බෑණනුවන් වන අජාසත් රජුව එක්ක සටන් තිබුණා. දැන් මේ සටන් මං සංසිඳවාගෙන තියෙන්නේ. මගේ දියණිය වෙන වජිරා කුමාරිය ඒ රජුට පාවලා දීලා ඒ වගේම ඒ සටනට හේතු වුණු කාසි කියන ගමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය උඩ ඒ සටන ඇති වුණේ ඒ කාසි කියන ගමත් ඒ දියණියට නාන හුණු නෑමේදී පාවිච්චි කරන හුණු වලට ඒක ඒ කියන්නේ දායාදයක් හැටියට හරියට සබන් වියදම හැටියට ඒ කියලා කියන්න පුළුවන් මේ කාලේ හැටියට කියනවනම් ඒකේ රජවරුන්ගේ එක්තරා මෝස්තරයක් ඒ තියෙනට දායාද කළා ඒ ගමත් බාර දුන්නයි. දැන් ඒක නිසා සටන් නැතිවීම නිසා මට ඒකත් ලොකු සතුටක්. තවත් සතුටට හේතුවක් කියනවා. පහුගිය දවසේ මේ රජගෙදර තිබුණු අපේ මේ කුලසන්තක මණිකක් නැති වෙලා සොයාගන්න බැරුව තිබුණා. ඒකත් හදිසියෙම හමු වුණා. ඒකත් මට සැපයට කාරණයක්. ඊළඟට හතරවෙනිව දක්වන තවත් කාරණයක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකීන්ට මා වඩාත් විශ්වාස වෙන්න ප්‍රියමනාප වෙන්න කාරණයක් හැටියට සැලකලා භාග්‍යතුන් වහන්සේගේ ඥාති දියණියක් මේ කියන්නේ ශාක්‍ය කුලයේ වාසභකත්තියා කියන ඒ කුමාරි ගැනයි ඒ ඥාති දියණියක් මං සරණ පාවගත්තයි. ඉතින් මේ විදිහට කාරණා කීපයකින් මට දැන් බොහොම සැපයක් සතුටක් ඇති වෙලා තියෙනවා කියලා ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ අන්න ඒකට අදාළව තමයි මේ ගාථාව අදාළේ. එසේ මහරජ මේ ලාභයන් අතුරෙන් නිරෝගී බව තමයි ලොකුම ලාභය. ධනයන් අතර ලද දෙයින් සතුටු වීමයි ලොකුම ධනය. පරම ධනය ඥාතීන් න්‍යායන් ගැන හිතලා සලකලා බලනකොට විශ්වාසය කියන කාරණය තමයි න්‍යායන්ගෙන් උතුම්ම න්‍යාය. ඊළඟට සැපත හැටියට බලනකොට පරම සැපත නිවනයි කියලා ඒ අදහස දෙමින් මෙන්න මේ ගාථාව අදාලා දැන් අපි ප්‍රකාශ කළ ගාථාව ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං. ඉතින් මෙන්න මේ ගාථාවත් ඒ වගේම මේකේ තියෙන කථාන්තරයත් අපට බොහොම ආදර්ශවත්. මේ පළමුවෙනි කාරණය අපිට පැහැදිලිවම පේනවා නිරෝගී බව කියලා ප්‍රකාශ කළේ අර රජතුමා හා සම්බන්ධ කාරණයයි ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නයයි. එතෙන්දී අර අපි කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේ ඒ රජතුමාගේ ආහාර ගැනීම පිළිබඳ ප්‍රශ්නය තුලින් කොයිතරම් වටිනා ධර්මයක් මතු කළාද කියලා පළමුවෙන්ම අර වෙන එකක් තබා දීපු උපමාව පවාර ගාථාවේ ඌරෙකු උපමාව දක්වලා තිබෙනවා. බුදු පියාණන් බය නැහැ රජතුමාට වුණත් උපහාසාත්මක යමක් කියන්න. ඒ තරමට රජතුමාත් බුදු පියාණන් වහන්සේගේ කෙරෙහි පුදුම ගෞරවයක් ඇතිව හිටි කෙනෙක්. ඉතින් මේ ඌරා කියන සතා මේ පින්නතුන් කවුරුත් දන්නවා ආහාරය ගැනීමටම සකස් වුණු කටක් ඇතිව විශාල කටක් ඇතිව විශාල බඩක් ඇතිව ඉන්න සතෙක් බිම ගෑවෙන බඩක් ඇතිව ඉතින් ගෙදරවල් වල මේ නොයෙකුත් පිටිපස්සේ තියෙන අපවිත්‍ර දේවල් කවන්නේ ඌරට ආදරයට නෙවෙයි, හිරිගන්න නෙවෙයි මේ පින්නතුන් හොඳට දන්නවා. ඉතින් අන්තිමට ඒ තර වෙන ප්‍රමාණයට ඒ පමණටම තමයි මරණයත් ඉක්මන් වෙන්නේ. ඒක හොඳම හොඳ උපමාවක් මේ රජුට මතක තියාගන්න. අන්න එතකොට ඒ විදිහට අර පමණට වැඩි ආහාර ගැනීමේ ප්‍රතිඵලය මෙතන අපිට ධර්මානුකූලව හිතනවා නම් අර නිදිමත, අලස බව, අකර්මණ්‍ය බව ආදී නිසා ධර්මයට නැඹුරු වීම අඩු වෙනවා. ඒක නිසා තව තවත් සංසාරේ දිග්ගැසෙනවා. ඒ කියන්නේ මායයට ගොදුරු වෙනවා. නැවත නැවත මරණයටපත් වෙනවා. අර විදිහට අධිකාර සේවනය කිරීම. ඉතින් ওই විදිහට ඒ උපමාව වගේම ඊළඟට බුදු පියාණන් වහන්සේ රජතුමාට දුන්න ඒ උපාය මාර්ගය අර ආහාර අඩු කිරීම උපාය මාර්ගය පුදුම විදිහේ ප්‍රායෝගික වටිනාකමක් ඇති දෙයක්. මොකද පමණ දෙන ආහාර ගැනීම කියන එක ඒ ප්‍රතිපත්තිය එතන පමණ කාගේද? අනුභව කරන කෙනාගේ. එතකොට අනුභව කරන කෙනාමයි දන්නේ Tamanට පමණ. ඒක මැනලා කියන්න බෑ වෙන කෙනෙකුට. යන්න එතකොට ඒකට ගැළපෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ එතන රජ්ජුරුවන්ට අර ප්‍රත්‍යවේක්ෂාවක් කියන වගේ ධාතාවක් ඊළඟට වදාලේ. ඒකේ අදහසත් අපි කලින්ම කියලා තියෙනවා. අඩුවෙන් ආහාර ගැනීම ආනිසංස පක්ෂය අර සුදස්සන මානවකයා ඒ ධාතාව කියනකොට රජතුමාට මතක් වෙනවා. වේදනාවල් අඩු වෙනවා. ආහාර අඩුවෙන් ගන්නකොට කියලා ඒක අර අන්තිම බත් පිඬ හරියට යනකොට ඔන්න ඒක අතහරිනවා. ඒ විදිහට අතහරීමෙන් ගිහිල්ලා තමයි ක්‍රමක්‍රමයෙන් Tamanට යැපෙන ප්‍රමාණය හරියට තේරුම් ගත්තා. අර ද්‍රෝණයක් කියන විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කර රජතුමා ඊළඟට නැළියකින් සෑයීමකටපත් වෙන්න පුළුවන් වුණ ආහාර නැළියකින්. ඉතින් එතනත් මේ බුදු පියාණන් වහන්සේගේ පුදුම ඒ පුරිස ධම්මසාර්ථී ගුණය තුලින් අපට පේනවා කෙනෙක් හික්මවා ගන්න ගැළපෙන ආකාරයට උපාය මාර්ගයක් එතන දැක්ුවා. ඊළඟට අපි පොදුවේ කල්පනා කරලා බලනකොට මෙන්න මේ දුර්වලතාව ආහාරය පිළිබඳව ගිහි පින්නතුන්ටත් මේක මේ ආහාර වැඩියෙන් ගැනීමේ අභියෝගය ඉදිරිපත් වෙනවා ඔය භෝජන සංග්‍රහ ආදීදී ඒවා බොහෝ විට ආටෝප සාටෝප විසිතුරු ඒ தත්ත්වය ප්‍රකාශ කිරීම වශයෙන් ආහාර මේසෙන් Tamanගේ වත්කම පෙන්눔 කරන්න ඒ විදිහේ දේවල් වලට නැඹුරු වෙන යෝගියක ආහාරයත් පරිස්සම් විය යුතු දෙයක් බව අපට එයින් පෙන්වු කරනවා. ගිහි පින්නතුන්ට ඒ වගේම සංඝයා වහන්සේලාටත් ওই සංඝික දාන ආදීයේදී පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. ඔය කියපු කාරණේන්. මොකද ඒ පමණට ආහාර නොගත්තත් වෙන්නේ නොයිකුත් විදිහේ රෝග පීඩා ඇති වෙන පමණක් නෙවෙයි. ශරීරය අකර්මණ්‍ය වෙනවා. නිදිමත අලස ගතිය ඇති වෙනවා. ඒ නිසා ආදීනව රාශියක් ඇති වෙනවා. අර ඉක්මනින් දිරනවා. සනිකන් ජීරති ආයුපාලයන් හිමින් දිරීමටපත් වෙනවා මේ ආහාර අඩු කරාම කියලා කියන්නේ මොකද නොපැසූ ආහාර නිසායි බොහෝ විට ජරාව ඉක්මන් වන්නේ මහලු ඇස ඉක්මන් වන්නේ ලෙඩ රෝග බහුල වන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අපිට සිහිපත් කරගන්න වටිනවා මේක ඇත්ත වශයෙන්ම වෛද්‍ය විද්‍යාවටත් අනුකූලයි. වෛද්‍ය ශාස්ත්‍රයේ තිබෙනවා ආහාරය පිළිබඳව වැදගත් ප්‍රතිපත්ති දෙකක් හිත භුක් මිත භුක් කියලා. හිත භුක් කියන්නේ පින්වතුනි පත්‍ය ආහාර ගැනීම, ಗುಣ ආහාර, තමන්ගේ සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම. හිත භුක් ප්‍රතිපත්තිය. ඊළඟට මිත භුක් කියන්නේ ඒ ඒක ආහාරයේ පමණ දැන ගැනීම. ඒක දැන් ශාසනික වචන වලින් මේ හිත භුක් ප්‍රතිපත්තියම තමයි සප්පාය අසප්පාය කියන වචන වලින් දක්වන්නේ. සප්පාය සේවී කියලා කියන්නේ අනර පත්‍ය ආහාර ගැනීම, ಗುಣ ආහාර ගැනීම. ඒ ප්‍රතිපත්තියයි. අගුණ දෙය අතහැරලා Tamanට සප්පාය දේ Taman දැනගෙන ඒක අසප්පාය දේ ඉවත් කළා සප්පාය දේ ගන්නවා. එතකොට අර මිතබුක් කියන එකට ගැලපෙනවා භෝජනීය මත්ඤ්‍යතා කියලා සංඝයා වහන්සේලාට විශේෂයෙන්ම යෝගාවචර සංඝයා වහන්සේලාට පමණක් නෙවෙයි යෝගාවචර පින්නතුන්ට බුදුරණන් වහන්සේ විශේෂයෙන්ම දක්වලා තිබෙනවා ඒ පාන දෙන ආහාර ගන්නයි කියලා. ඒක තුලින් තමයි Tamanට බණ භාවනා සාර්ථකව කරගන්න පුළුවන් වන්නේ. අර කියාපු නිදිමත අලස ගති ඉවත් කළා ශරීරයේ සිත කර්මන්නේ කළා අවදිමත් වෙලා තිබා තබා ගන්න උපකාර වෙන රස තෘෂ්ණාවට යට නොබි සංඝයා වහන්සේලාට නම් ඒ ආහාර පිළිබඳ ප්‍රතිපත්තිය වඩා දැඩිව ඒක තමයි ඔය ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා තියෙන්නේ. ඒ පැරණි වචනයක් ඔය පස්විකා වන්දනවා කියලා සංඝයා වහන්සේලා පිළිබඳව දැක්වලා තිබෙනවා. දැන් මේ කාලේ කියන අර්ථය නෙමෙයි. පස්විකා වන්දනවා කියන්නේ ප්‍රත්‍යවේක්ෂා. නුවණින් සලකලා බලලා වන්දනවා. ආහාර අනුභව කරන්න. බුදු පියාණන් වහන්සේකට විශේෂ පාඨයක් පවා සංඝයා වහන්සේලාටත් දැන් අර කොසල් රජතුමාට අර විදිය ගාථාවක් දුන්නා වගේ සංඝයා වහන්සේලාට විශේෂ පාඨයක් දක්වලා තිබෙනවා. මතක් කරලා දෙනවා ගිහියන් වගේ ශරීර ශක්තියට ශරීරය සෝපමාන කරගන්න නෙවෙයි මේ ආහාර ටික ගන්නෙ මේ හුදෙක් ඒක හුදෙක් කියන වචනේ විශේෂයෙන් යොදනවා මේ කය ශාරීරිය පවත්වා ගැනීම සඳහා මේ උතුම් භ්‍රමචරි ජීවිතාව ගෙන යාම සඳහා ඊළඟට මේ බඩගිනි වේදනාව යටපත් කරලා වැඩිපුර ආහාර ගැනීමෙන් ඇති වෙන වේදනාවක් ඉවත් කරලා යහතින් මේ බණ භාවනා කර ගැනීම සඳහායි කියලා ඒ විදිහට තවත් නොයෙකුත් ආකාරයෙන් මේකත් භාවනාවකට තරවගෙන ආහාර අනුභව කරන්න කියලා බුදු පියාණන් වහන්සේ අනුදැනව දාරලා තිබෙනවා. ඒකල ආහාර පිළිබඳ මේ ප්‍රතිපත්තිය තුලින් හිහෝවා පැවිදි හෝවා හැම කෙනෙකුටම අර කියාපු නිරෝගී බව ආරෝග්‍ය සම්පත්තිය ළඟා කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ආරෝග්‍යය උතුම් ලාභය කියලා දැක්වේ මොකද? අනිත් කොයිතරම් ලාභ තිබුණත් කොයිතරම් Tamanට ධන දාන්‍ය ආදී ලාභ තිබුණත් Taman රෝගියෙක් නම් ඒවා විඳින්න බෑ. ඇතැම් ඔය මහා කෝටිපතියන් ගැන සඳහන් වෙනවා මේ ලෝකයේ හිටපු ඇතම් කෝටිපතියන් ගැන සමහර විට උන්ට එක පාන් පෙත්තෙන් යපෙන්න විදියට ඒ ආහාර ගන්න බැරි තත්වයක් තිබුණා කර්ම රෝග නිසා සමහර විට දැන් මේ කාලෙත් සමහර විට ඔය නාගරික ජීවිත ගත කරන පින්නතුන් ඇතැම් විට අර කියාපු අතීත කර්ම නෙවෙයි මේ කාලේ කරගත්තු කර්ම ඔය භෝජන සංග්‍රහවල නුසුදුසු ආකාරයට අර කොසල් රජතුමා මුල් කාලේ ගත්තා වගේ ආහාර අරගෙන අන්තිම කාලේ පාම් පෙත්තකින් සමහර විට පරලු පාම් පෙත්තකින් යැපෙන්න සිද්ධ වෙනවා. ඒ තත්යකටපත් වෙනවා. අන්න අර ඒකෙන් අර තමන්ගේ රෝගී බවට හේතු වෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම වැඩිපුර ආහාර ගැනීම අනෙකුත් ලෙඩ රෝග ඇති වෙනවා. ඉතින් මේ පණිවිඩය ඊ타ත්ම වටින දෙයක් ලෝකයට බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරන එදිනදා කටයුතු කරන පින්නතන්ට පමණක් නෙවෙයි බණ භාවනා කරන නිවන් සඳහා වෙහෙසෙන හැම කෙනෙකුටම ඒ විදිහට ඒ ප්‍රතිපත්තිය කැඩුවොත් වෙන්නේ අර ඌරට වුණ දෙයක් වගේමයි වෙන්නේ. බාහිරව බලනකොට තරබාරු වුණාට ඉක්මනින්ම මෙලොව මරණයටපත් වෙනවා පමණක් නොවේ සංසාරේ දිගට මරණ රාශියක් ලබා ගන්න හේතු වෙනවා අර ආහාරයට රසයට ගිජු වීම නිසා ඒක නිසා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට නම් මහ පුදුම විදිය උපමාවලින් ඒව දක්වලා තිබෙන මේ ආහාරය පිළිබඳ ප්‍රතිපත්තිය හරියට රෝගියෙකුට බෙහෙතක් හැටියට ආහාර ගන්න කියලා. මොකද රෝගිය මේ කුසගින්න නැමැති කාටත් තියෙන ඉබේ කේන්ද්‍රී ගෑවෙන ඒ ලෙඩේට බෙහෙතක් හැටියට ගන්න මේක. බෙහෙතක් හැටියට සලකලා ආහාර කියන විනෝද වෙන දෙයක් හැටියට නෙවෙයි. සමහර විට සංවේගය ඇති වෙන විදිහට ආහාරය පිළිබඳව බුදු පියාණන් වහන්සේ යෝගාවචරින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකම නිවනට උපකාරක වෙන ආකාරයට ඊළඟට තවත් උපමාවක් දෙනවා. ගමන් කරන රථයක ගමන් කරන රථයක කඩෑණය ක්‍රියාත්මක වෙන්න තෙල් යොදනවා. අන්න ඒ වගේ කියලා හිතා ගන්න. මේ ශරීරයේ මේ හතර ඉරියව්වෙහි පවත්වීම තමයි මේ ශරීරයේ ගමන් කිරවීම. මේකට උපකාර වෙන තෙල් වගේ තමයි අර ලිහිසි තෙල වගේ තමයි මේ ආහාරය. අන්න එහෙම හිතන්නේ කියලා කියනවා. තවත් ඊටත් වඩා සංවේගජනක උපමා දක්වලා තිබෙනවා. මේ පින්නතුන්ට බයත් හිතෙන්න පුළුවන් ඒක අහනකොට. මේ සංසාර කාන්තාරයෙන් ඈතර වෙන්න Tamanට නොගෙන බැරි නිසා ගන්න ආහාරය අමුතුම විදිහේ ආහාරයක් එතන බුදු පියාණන් වහන්සේ උපමා කතාවකින් දක්වනවා. කාන්තාරයකින් එහාට යන්න Tamanගේ එකම දරුවත් එක්ක පිටත් වුණු මව්පියන්ට මගදී ආහාර නිම වුණු නිසා වෙන කරන්න ක්‍රමයක් නැහැ. අර දරුවා මරාගෙන කෑවයි. කොයි ආකාරයෙන් මැරුණා හෝ ඒක පිළිබඳව ඇතම් කෙනෙක් නොයෙකුත් විදිහට දක්වනවා. අපි හිතාගමු ඒ මැරුවා හෝ මැරෙන්න සැලැස්සුවා හෝ ඒ වෙන දෙයකට නෙමෙයි තමන්ගේ ජීවිත පවත්වා ගැනීම සඳහා. එතකොට ඒ ආහාර ගන්න, ඒ දරුවාගේ ආහාර ගන්න, ඒ විනෝද වෙමින් නෙවෙයි පපුවට අද්දසගස අනේ අපේ එකම දරුවා කිය කිය. නමුත් අර කාන්තාරයේ නිතර වීම සඳහා ඒ විදිහට ලොකු සංවේග ජන කන්දමට ආහාරය දිහා බලන්න. ඒ විදිහේ දෘෂ්ටි කෝණයක් පාව බුදු පියාණන් මහන්සි ඉදිරිපත් කළ ආහාරය පිළිබඳව. ඒක නිවනටම උපකාර වෙන ආකාරයට ওই විදිහේ නොයෙකුත් උපමාවලින් බුදු පියාණන් වහන්සේ දැක්වේ මේ ආහාරය අත වශයෙන්ම ජීවිතයක් සඳහා පැවැත්ම සඳහා අවශ්‍යයි. අර නිගණ්ඨයින් වගේ නොකා නොබී ඉන්න බෑ. මත් ඒක මධ්‍යම ප්‍රතිපදාවකට අනුව තමන්ගේ බණ භාවනා කටයුතු සඳහා මේ ජීවිතය පවත්වා ගැනීම සඳහා නිවන් දැකීම සඳහා උපකාර කරගත යුතු දෙයක්. ඉතින් ඒ පැත්තෙන් බැලුවත් මේ ආහාරය පිළිබඳව අර කියාපු අර මිත බුක් ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මාත්‍රය දැන තමන්ගේ පමණ දැනගෙන ආහාර වැළඳීම වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි හිතලා බලනවා නම් සන්තුට්ඨි පරමන්ධණං කියාපු එක. ලද දෙයින් සතුටු වීම. ඒකත් සමාජයේ ඊටාත්ම වටිනා ගුණයක්. ඒකට හේතුව මොකද? කොයිතරම් කෝටිපතියෙක් වුණත් තමන්ගේ හිත මසුර එහෙම නැත්නම් මසුරෙක් නම් ඒ වගේම ඊර්ෂ්‍යාකාරයෙක් නම් සීන් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් එයා හැමතිස්සෙම හිතෙන් දුප්පත්. හිතෙන් පොහොසත් නෙවෙයි හිතෙන් දුප්පත්. ඒකයි අර ලද දෙයින් සතුටු වීම කියන එක ලොකුම ධනය හැටියට දක්වලා තියෙන සන්තුට්ටි පරමං ධනං ලද දෙයින් සතුටු වීමේ ගුණය නැති කෙනා කොයිතරම් ධනයක් තිබුණත් එයයි නිර්ධනයි එයයි දුප්පත් දිලින්දා ඉතින් ඒක මේ කොටින්ම කියතොත් මේ කොසල් රජතුමා පිළිබඳ කතාවටත් යම් කිසි සම්බන්ධයක් තියෙනවා ඒකට හේතුව මොකද මේ එතෙන්දී අපිට කියන්න වෙනවා මේ කොසල් රජතුමා පිළිබඳ අර කෙටියෙන් ඒ රජතුමාම ප්‍රකාශ කළ කාරණයට අදාළ අර අජාසත් රජු හා තියුණු සටන පිළිබඳ ප්‍රවෘත්තියක් එතෙන්දී කියවන්න සිද්ධ වෙනවා මේ ඒ අර කසීගම පිළිබඳ ප්‍රශ්නය මොකද්ද? ඒ සූත්‍ර දේශනා වල ඒ තැන්වල සඳහන් වෙන කරුණු එකතු කරලා මේ කාරණා සඳහන් කරන්නේ, පෙන්눔 කරන්නේ. පළමුවෙන්ම කියන්න වෙන්නේ දැන් ඔය බිම්බිසාර රජතුමාට පාවා දුන්නා මහා කෝසල රජතුමා. ඒ කියන්නේ පසේනිදි කෝසල රජතුමාගේ පියා තමන්ගේ දියණිය. ඒ කියන්නේ පසේනිදි කෝසල රජතුමාගේ සුබයුරිය පාවා දුන්නා. ඒ තැනැත්ති හැඳින්වුවේ කෝසල දේවී කියලා. ඒ කෝසල දේවියගේ පුතා තමයි මේ අජාසත්. එතකොට අජාසත් රජු කුමාරයා කාලේදීම ඒ පියා මරලා රජකම ගත්තා. පියා මැරුවට පස්සේ පසේනදි කෝසල රජුරෝ ඒක ගැන ඇතිවෙච්ච හිත් පීඩාව නිසා මේ පිතෘඝාතකයට මේ අපේ කුලේ සන්තක ඉඩමක් දෙන්න වටින්නේ නැහැ කියලා අර කාසී කියන ගම. අත වශයෙන් මේ කාසී කියන ගමත් අර මහා කෝසල රජුරෝ දායාදයක් හැටියටයි දීලා තිබුණේ අර කියාපු විදිහට සබන් වියදෙන්න. එතකොට නමුත් පසේනදි කෝසල රජුරෝ ඒක අයිති කරගත්ත නැවතත්. අන්න ඒ කාරණේ උඩයි අජාසත් රජු නැවත මේ පසේනදි කොසල් රජුරුව එක සටන් වැදුනේ. ඉතින් ඒ සටනේදී පළමුවෙනි වර කොසල් රජුරුව පරාද වුණා. දෙවෙනි වර කොසල් රජුරුව මේ අජාසත් රජු ජීවග්‍රහයෙන් අල්ලගෙන පණ පිටින් අල්ලගෙන ඒ සිවුරඟ සෙනඟ Taman සන්තක කරගත්තා. අත්අඩංගුවට ගත්තා. ඒ කාරණේ දැනගන්න ලැබුණාම බුදු පියාණන් වහන්සේ එක්තරා ගාථා පෙළක් වදාලා ඒ ගාථා පෙළ ඒ රජතුමා පිළිබඳ කොසල් රජතුමා පිළිබඳ ප්‍රශංසාවක් නෙවෙයි එතන කියවෙන්නේ. මේ කොල්ලා කෑමේ ආදීනව කොයිතරම්ද කියද ප්‍රකාශ කරනවා දැන් ඇතම් කෙනෙක් මේ ගාථාවල සාමාන්‍ය අදහස ඇතම් කෙනෙක් Tamanට හිතුමතේට එක එක්කෙනා කොල්ලා ගා ගන්නවයි ඒ අය ඉදිරිපත් වෙලා Tamanව කොල්ලා ගාගත්තු දවසට තමයි තේරෙන්නේ ඊළඟට තවත් ඒ වගේම වටිනා උපදේශාත්මක කාරණා කීපයක් ඒ ගාථා පිළි සඳහන් වෙනවා මරන්නා මරන්නකු ලබයි දිනන්නා දිනන්නකු ලබයි කිපෙන්නා කිපෙන්නකු ලබයි. බනින්නා බනින්නකු ලබයි. කොල්ල කන්නා කොල්ල කන්නකු ලබයි. ඒ කියන්නේ කෙනෙක් මරනවා නම් Tamanටත් මරන්න සිද්ධ වෙනවා ඒ තැනැත්තාටින් එහෙම නැත්නම් වෙන කෙනෙක් අතින්. අනිත් කියා කාරණා ගැනත් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. ඒවයි විපාකයි. අර කොල්ල කන්නා ඒ කර්මය ආපහු කරකැවිලාවට පස්සේ තමන්ම තමන්ගේම වස්තුව තමන්ට කොල්ල කන්න සිද්ධ වෙනවා. එතන කොතන කියවිලා නැතත් කොසල් රජුරවන්ට කිව්වයි කියලා එතන කොසල් රජුන්ට ආරංචි වෙන්නේ නැති මේ බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව මේ උපදේශාත්මක ගාථාව. ඒ ආරංචි වෙලා වෙන්න ඕන කොසල් රජතුමා අර කලින් ප්‍රතිපත්තිය ඉවත් කළා. අර ඉස්සෙල්ලා අජාසත් රජ අල්ලගත්තු අවස්ථාවේ Tamange බෑණයි කියලා නෑකම් විතරක් හිතලා යන්න ඇරියා නමුත් අර සිවුරංග සෙනඟ Taman යටතට ගත්තා. මේ ගමනින් කරේ මොකද්ද? ඒ ඔක්කොමත් බාර දීලා Tamange දියණියත් විවාහ කරලා දීලා දෙවෙනි වරටත් බෑන කරලා අර ගමත් අර විදියට නානසුණු හැටියට පරිත්‍යාග කළා. එතකොට ඒ කොසල් රජතුමා එතන බොහොම පරිත්‍යාගශීලීව බොහොම වටිනා ප්‍රතිපත්තියක් එතන අනුගමනය කරේ. අර කොල්ල කනවා වෙනුවට. අන්න ඒක තුල තියෙන සන්තුට්ටි පරමං ධන. ලද දෙයින් සතුටු වීම. අර එක එක්කෙනාගේ දේ අල්ලගෙන ඒවා විශාල කර ගැනීම නෙවෙයි. එතකොට කොසල් රජතුමාත් බුදු පියාණන් වහන්සේගේ ඇසුරෙන් යම්කිසි හැඩගැස්මක් ලබාගත්තු බව ඒ වගේම මේ සන්තුට්ටි පරමන්දානන් කියන එක රජතුමාගේ ජීවිතයටත් සම්බන්ධ බව අපිට ඒ අනුව හිතා ගන්න පුළුවන්. ඊළඟට අපි තුන්වෙනි පදයට එමු විශ්වාස පරමාඥාති. විශ්වාස පරමාඥාති. නෑයන්ගෙන් ලොකුම නෑයා විශ්වාසයයි කියලා. ඒකට එකපාරටම කල්පනා කරනකොට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ කියන්නේ මොකද? දැන් තමන්ගේ මව්පියන් වුණත් තමන්ගේම මව්පියන් නෑම් ගැන හිතනකොට ඉස්සෙල්ලා මව්පියන්නේ සිහිපත් වෙන්නේ. නමුත් අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම් අවිශ්වාස නම් එතන නෑකමක් නෑ. නමුත් කිසිම ලේ නෑකමක්වත් වෙන කිසිම නෑකමක්වත් නැතත් යම් කෙනෙක් පිළිබඳ විශ්වාසය තියෙනවා නම් අන්‍යෝන්‍ය විශ්වාසය තිබෙනවා නම් ඒ තැනත්ත තමයි නියම නෑයා. අන්න ඒකයි එතන බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඉතින් ඒකටත් ගැලපෙනවා මෙතන. දැන් අර අජාසත් රජු කලින් ඉඳලම නෑයා බෑනා. නමුත් බෑනා වුණාට මොකද අර විදියට අන්‍යෝන්‍ය විශ්වාසයක් නැති නිසායි සටන් වැදුනේ. ඒ වගේම ඒ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් තවදුරටත් නැති වෙනවා අර සිවුරංග සෙනඟ තමන්ගේ අත්අඩංගුවේ තියාගෙන හිටියනම්. ඒ වෙනුවට ඒ කාරණේ තේරුම් අරගෙන තමයි කොසල් රජතුමා ඒ ඔක්කොමත් පාව දීලා තමන්ගේ දියණියත් පාව දීලා අන්න හරිය නියම ආකාරයෙන්ම විශ්වාසය ඇති කරගත්තා. ඒ විශ්වාසයයි නියම නෑකම. ඒ පැත්තට ගත්තත් එහෙමයි. ඊළඟට තවත් කාරණයක් එතන අර අමතර කාරණයක් කොසල් රජුව ප්‍රකාශ කළ එතන සංඝයා වහන්සේලාට තමා වඩාත් විශ්වාස වෙන්න හිතාගෙන සංඝයා වහන්සේලා මටත් වැඩියත් සලකාය කියලා හිතාගෙන මොකද කරේ ශාක්‍ය කුලයෙන් වාසභකත්තියා කියන තැනැතියක් කුමාරියක් සරණ පාවාගත්තා. ඉතින් ඇත්ත වශයෙන් බලනකොට ඒවා ඒවා බුදු පියාණන් වහන්සේ අනුමත කළා නොවේ. ඒ ඒ විවාහ කරගත්තා හෝ නොකරගත්තා හෝ ඇත්ත වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයමයි නියම නෑයා ලොකුම නෑයා ඉතින් ඒකත් අර කොසල් රජුරුවන්ගේ ජීවිතයට වගේම මේ පින්වතුන්ගේ මේ හැම කෙනාගේම ජීවිතයටත් ඒක සම්බන්ධ කරගත හැකි දෙයක් බව මේන් අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඉතින් මේ අනුව අපිට එදිනදා ජීවිතයට අදාළ අපි මේ එදිනදා ජීවිතය කියලා කියනකොට බොහෝ දෙනා ඔය ලෞකික පැත්තයි හිතන්නේ. ඒකට වුණත් උපකාර වෙන කාරණා තුනක් තමයි උතන නිරෝගී බව පිළිබඳ වටිනා ප්‍රතිපත්තියක්. අපි මේ ගන්න ආහාරය ජීවත් වීම සඳහා ගන්න ආහාරය අපි මරණය ලං කරගන්න උපකාර කරගන්න නරකයි. නමුත් බොහෝ විට සමාජයේ දැන් මේ කෙනෙක් මනින්නේ අන්න ආහාරයෙන්. ඒ විදිහේ සංකල්පයක් ඇති වෙලා තිබෙනවා. එහෙම නැත්නම් ආහාර ගන්න තැන තියෙන තරු ගණනින්. ওই විදිහේ බොහෝ වටිනාකම් නිසා මිනිසෙයින් අකාලයේ මිය යනවා. අකාලයේ මේ ශරීර ලෙඩ හදා ගන්නවා. Tamanට සප්පාය අසප්පාය හිත කර අහිත කර ප්‍රමාණය ඒව ගැන කිසි සැලකිල්ලක් නැතිව ආහාර පාන අරගෙන ඒවා Tamanට සාර බෙහෙතක් වෙනුවට විසක් කරගන්නවා වසක් විසක් කරගන්නවා ඒ බඳු යුගයක්. එතකොට මේ බුදු පියාණන් වහන්සේ අර ආෝග්‍ය පරමාලාභා කියා ඒක තුලින් ඉදිරිපත් කළ කාරණේ කොසල් රජුරන්ට පමණක් නෙමෙයි අප අපටත් උපකාර වෙනවා. ඊළඟට ලද දෙයින් සතුටු වීම ප්‍රතිවත්තිය වුණත් අපි මේ සැකෙමින් ගත්තොත් මේ කාරණා කීපය ඒකත් එදිනදා ජීවිතයේ දැන් වටපිට බලනකොට පේනවා. ඒ තම තමන්ගේ අසල්වාසීන් පාවිච්චි කරන පරිහරණය කරන උපකරණ දිහා බලලා තමන්ගේ වත් පොහසත්කම වනින සිරිතක් මේ සමාජයේ තිබෙන්නේ. අර චාම් ජීවිතයට අපි අර නිතර මතක් කරන්නේ චාම් දිවි පැවතුම් උසස් සිතුම් පැතුම් කියන ඒ සංකල්පනාව අනුව නෙවෙයි. අසල්වාසියා පාවිච්චි කරන නවීනතම සුඛෝභෝගී භාණ්ඩය නැති නම් මම දුප්පතා කියලා ඒ විදිහට හිතාගෙන ඒක ලබා ගන්න ණයතුරුස් වීම ආදී අන්නේ විදිහේ විපත්තිකර තත්වයකටපත් වෙන සමාජයක් අද සිටින්නේ ඉතින් ඒ හැම කෙනක්ම එදිනදා ගත කරන්නේ කොයිතරම් Tamanට මිල මුදල් වශයෙන් බලනකොට කෝටි ගණන් තිබුණත් හිතෙන් දුප්පත් ලද දෙයින් සතු වීම නැති නිසා නමුත් සමහර විට ඒ තරම් වත්කමක් නැති ඇතැම් විට දිනින් දෙක හැටියට සමාජයේ සැලකෙන කෙනෙක් ඉන්න පුළුවන් මේ කියාපු ලද දෙයින් සතුටු වීම කියන ගුණය තිබෙනවා නම් ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ තවත් උපයන්නේ නැතුව ඒ ටිකෙන් විතරක් සෑහීමටපත් වීම නෙවෙයි නමුත් තමා ළඟ දැනට තියෙන ටිකෙන් ඒකට ගැළපෙන ආකාරයට ජීවත් වෙනවා අද තියෙන වත්තමින් තව අවුරුදු ගාණකින් ඉලක්ක කරලා තියෙන ඒ සැලැස්මට අනුව ජීවත් වෙන්න ගියොත් මොකද වෙන්නේ ණයතුරුස් වෙනවා. අද තියෙන වත්තමින් ඒ විදිහට ජීවත් වෙනවා. ඒක ටිකක් වැඩි වෙනකොට ඒකට ගැළපෙන නමුත් ඒකත් ඉතුරු පහදු කරගෙන ජීවත් වෙන පුරුදු වෙන්න ඕන. ඒ වගේන අපි නොකියුවත් මේ පින්නතුන් කල්පනා කරලා මේ පින්නතුන්ට කොතිකුත් ඒවට අදාළ බණ අහන්නත් ලැබෙනවා ඇති. නමුත් මේක ආශ්‍රයෙන් අපිට කියන්න තියෙන්නේ ඔන්න ඒ වටිනාකම් පිළිබඳව මේ බොහෝ විට මේවා අවුල් වෙලා තියෙන්නේ ජීවන වටිනාකම් පිළිබඳ වැරදි අවබෝධ නිසා. බුදු පියාණන් වහන්සේ මතු කළ දෙන මෙන්න මේ සන්තුට්ටි පරමං ධනං කියන එක අපි එදිනෙදාගේ ඊතර දරවල් වලදී මතක් කරගත්තොත් අන්න අර හුම්ලලා ඉන්නේ නැතුව Tamanට තියෙන දෙකෙන් යැපෙමින් සතුටෙන් ජීවිතය ගත කරන්න පුළුවන් දූ දරුවන් සමග. ওই තියෙන ටිකෙන් අපි යැපෙමු. ඒ ඇති අපට කියලා. ඉතින් අන්න ඒ විදිහේ ප්‍රතිපත්තියකට නැඹුරු වෙන්න පුළුවන්. ඒ වගේම ඥාතීන් ගැන ඔය නෑ හිතවත්කම් ඇති කරගෙන ලොකු ලොකු අය ගැන සම්බන්ධකම් ඇති කිරීම ගැන නොයෙකුත් විදියට බොහෝ දෙනා වෙහෙස මහන්සි වෙනවා සමාජයේ ලොකු තත්ත්ව ලබා ගන්න. ඒ කොයි විදියට නෑකම් ඇති කරගත්තත්, ලේ නෑකම් ඇති කරගත්තත්, ඒ කොයි ඇති කරගත්තත් අර කියාපු විශ්වාසය නැත්නම්, අන්‍යෝන්‍ය විශ්වාසය නැත්නම් එකිනෙකා දිහා හරියට මූණ දිහා බලන්න බැරි, ඒ විදියට නොහොඳ නොක්කඩු තිබෙනවා නම්, අවිශ්වාසය තිබෙනවා නම්, සැකය තිබෙනවා නම්, ඊර්ෂ්‍යාව තිබෙනවා නම්, එතන නෑකමක් නෑ. අන්න ඒක නිසා එතකොට නියමනෑකම අර කියාවු විශ්වාසයයි. හොඳම විශ්වාස යාළුවෙක් ඉන්නවනම් ඒ එදැනත්ත තමයි හොඳම නෑය. ආයි වෙන නෑකම් ඕනි නෑ. ඒකත් ඔය සමාජයට ඉතාම වටිනා ප්‍රතිපත්තියක්. ඊළඟට අපි එමු මොන ධර්මයේ ගැඹුරුම කොටසට. අපි ගැඹුරුම කිව්වට කවුරුවත් බය වෙන්න එපා. අපි මේ හැම තිස්සෙම උත්සාහ කරන්නේ අර බුදු පියාණන් වහන්සේ පමණට අපට බැරි වුණත් යම් යම් සරල ක්‍රම වලින් ඒ ගැඹුරට යන ආකාරයට මේ ධර්මයේ ඉදිරිපත් කිරීමයි. මොකද මේ නිබ්බාන පරමං සුඛං කිව්වේ නිවන ලොකුම සැපත කියලා කිව්වේ මොකද? අපි ටිකක් ඒක ගැන හිතමු දැන්. සැප කියන එක අපි කවුරුත් සාමාන්‍යයෙන් සම්බන්ධ කරන්නේ සැප වේදනාවත් එක්කයි. නමුත් බුදු පියාණන් වහන්සේ මහ පුදුම දෙයක් ලෝකයාට වදාලා යම් කිංචි වේදිතං තන් දුක්ඛස්මින් ඒ කියන්නේ යම් තාක් වේදිතයන් තිබෙනවා නම් වේදනාව වශයෙන් ගත හැකි යම් දෙයක් තියෙනවා හැම එකක්ම දුකයි කියලා බුදු පියාණන් වහන්සේට වැටහුණ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා දැන් වේදනා කියනකොට වේදනා තුනක් තිබෙනවා මේ පින්නතුන් සමහර විට අහලත් ඇති සැප වේදනා දුක් වේදනා ඊළඟට මධ්‍යස්ථ වේදනා ඒක ධර්මයේ හඳුන්වන්නේ මෙහෙමයි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඒවට අපි සිංහල වචන ගත්තොත් අපි ගනිමු ඉස්සෙල්ලා ගනිමු දුක් වේදනාව දුක් වේදනාව මධ්‍යස්ත වේදනාව එහෙම නැත්නම් දුක් වේදනාව සැප වේදනාව අනිත් මධ්‍යස්ත වේදනාව හඳුන්වන්න පුළුවන් නොදුක් නොසුව වේදනාව කියලා නොදුක් නොසුව ඒක අර සාධනික වචනේ අදුක්ඛං මසුක කියලා කියන්නේ ඒක මධ්‍යස්ත වේදනාව සාමාන්‍ය පුද්ගලයාට මේ මධ්‍යස්ත වේදනාව පිළිබඳ හැඟීමක් නැහැ කොටිම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලෝකේ පෘථග්ජනයාගේ ස්වභාවය මොකක්ද? දුක් වේදනාවෙන් පීඩිත වුණු අවස්ථාවේ පෘථග්ජනයා සැප වේදනාව බලාපොරොත්තුෙන් සැප වේදනාවට නැඹුරු වෙනවය. මොකද පෘථග්ජනයාට දුක් වේදනාවෙන් මිදීමට වෙන මඟක් නැත. දුක් වේදනාව ආව හැටිය පෘථග්ජනයා සැප වේදනාව අල්ල ගන්නවා. ඊළඟට මේ මොකද මධ්‍යස්ථ වේදනාවක් ගැන ඒ තැනත්තාට ඉච්චර අවබෝධයක් නැත. නමුත් දැන් ඒක අර අතීතයේ ආචාර්ය රූපමාවකින් දක්වනවා දැන් අර යම් පර්වතයක් උඩින් මුවෙක් ගියාම ඒ මුවා පර්වතය ළඟට ආපු පාර පේනවා එතනින් බැහැලා ගිය පාර පේනවා අර පර්වතයේ උඩ ගිහිච්ච ඒ අඩිපාරවල් පේන්නේ නැහැ ඒ වගේ සාමාන්‍ය කෙනාට අර මධ්‍යස්ථ වේදනාව සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැහැ ඒක සියුම් දෙයක් නමුත් ඒ සියුම් වේදනාව දැනෙන්නේ භාවනාමය මනසටයි ධානා භාවනා වඩන අයටයි ඉතින් මෙතන තියෙන්නේ සැප දුක් සහ මැදින් තිබෙනවා අදුක්ඛම සුඛ කියලා. දැන් මේ කාරණේ තව ටිකක් අපි මේ ගැන හිත යොදනවා නම් මේකට අපි කිට්ටු කරගනිමු පොඩි උපමාවක්. දැන් ඔය ගමේ ගමේ ගොඩේ ඔය මේ ළමයි එහෙම පොල්පිති පදිනවා කියලා පොඩි ක්‍රීඩාවක් කරනවා. පොල්පිති බිඩංගයක නැගලා ඒ පැත්තට මේ පැත්තට පැද්දෙනවා. ඒ ක්‍රීඩාවම තවත් පොඩි ක්‍රීඩා භාණ්ඩයක් සමහර විට හදා ගන්නවා යම්කිසි ලී කොටයක් වගේ මොකක් හරි අඩයක් උඩ තියෙනවා ලෑල්ලක් තියලා දෙන්නෙක් දෙපැත්තෙන් නැගලා ඉඳගෙන ඕකේ ඒ අතට මේ අතට පැද්දෙනවා ඒක පොඩි ක්‍රීඩාවක් සීසෝ සීසෝ සීසෝ කියලා ඉතින් ඔය ඇත්ත වශයෙන් මේ සීසෝ කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රීඩා භාණ්ඩයට තියෙන විජාතික නමක්. දැන් ඒකත් සමහර විට භාවිතයට ඇවිල්ලා ඇති. ඔය සීසෝවක් හදා ගන්නවා. ඉතින් ඔය සීසෝ අතර තියෙන්නේ පැද්දිල්ලක්. ඉතින් ඇත්ත වශයෙන් පැවැත්මත් උන්න විදිය දෙයක්. මේ සාංශාරික පැවැත්මත් ওই විදිහේ දෙයක්. දුකත් සැපත් අතර පැදීමක් තියෙන්නේ. අර කියාපු උන්චිලි පැදීමක් වගේ නෙමෙයික එක්තරා විදිහක පැදීමක්. ওই දෙක අතරේ තමයි මේ මුළු මහත් සංසාරික පැවැත්ම තියෙන්නේ. සීසෝ කිය කිය ඉතින් පැද පැද ඉන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේට පෙන්වනවා මේකේ තියෙන අවදානම් తත්වයේ භයානක తත්වයේ මේක කවදාවත් කෙලවර වෙන්නේ නැහැ. මේක තුල දුකටමයිපත් වෙන්නේ. දුක් වේදනාවෙන් මිදෙන්න හිතලා සැප වේදනාවට යනවා. එතන ගිහිල්ලා බලනකොට ඒක නිට්ටය නැහැ. එතන ඊළඟට ඒක ඉවර වෙනකොට ආයෙත් දුක් මේ පැත්ත පහත් වෙනවා. ওই විදිහේ දෙයක් තියෙන්නේ. ඉතින් ඒකමයි වේදනා තුන ගැන බුදු පියාණන් වහන්සේ දක්වනවා. දුක් වේදනාවේ ස්වභාවය ඒක තිවෙන තෙක් දුකයි වෙනස් වෙනකොට සැපයි. සැප වේදනාවේ ස්වභාවය ඒක තිබෙනකොට සැපයි වෙනස් වෙනකොට දුකයි. නමුත් මධ්‍යස්ථ වේදනාව මැදින් තිබෙන වේදනාවේ ස්වභාවය ඒක සියුම් දෙයක්. ඒක නොදැනින තාක් දුකයි. තේරුම් ගත්තොත් සැපයි. ඒක දක්වන්නේ අඥාන දුක්ඛා ඥාන සුඛා. අඥාන කියලා කියන්නේ තේරුම් නොගැනීම. මධ්‍යස්ත වේදනාව තේරුම් නොගන්න තාක් ඒක දුකක්. නමුත් ඒක යම් අවස්ථාවකදී ප්‍රඥාව නුවණ තේරුම් ගැනීම આવොත් ඒක සැබෑකට හරව ගන්න පුළුවන්. ඔන්න ඔය ධර්මතාව උඩ මේ සංසාරයෙන් මිදීමේ උත්සාහය දරූ ඒ අතීත යෝගීන් බුද්ධ කාලයට කලින් ඉඳලම පංචකාම සම්පත්තිය කියලා කියන සාමාන්‍ය ලෝකේ අපෘථග්ජනයා ඉන්න එරිලා ඉන්න ඒ ඒ වයින් ඉවත් වෙලා ධ්‍යාන භාවනා වඩලා ක්‍රමක්‍රමයෙන් මේ අර කියාපු තුන්වෙනි தത്വයට එහෙම නැත්නම් මේ මධ්‍යස්ථ தത്വයට හිතගෙන ආවා. ඉතින් මේක දැන් සංස්කාර වශයෙන් බලනවා නම් දැන් ධර්මයේ තිබෙනවා දැන් ඒකත් අපි මතක් කරගත යුතු දෙයක් බුදු පියාණන් වහන්සේ නිවන හඳුන්වනවා සබ්බ සංඛාර සමත කියලා. සියලුම සංස්කාරයන් සංසිඳීම කියලා. අපි කියමු සකස් කිරීම කියලා. මේ සංස්කාර කියන වචනේ බොහොම ගැඹුරු වචනයක්. තබ්බේ සංඛාරා අනිච්චා කියලා හැම දාලා තියෙන්නේ සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා. මේ මුළු මහත් සංසාර පැවැත්ම තුලම තිබෙන සංස්කාර රැස්කිරීමක්. නමුත් මේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය නිසා මේක මුළු මහත් සංසාරෙම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඉතින් ඒක තමයි සංඛාර පරමා දුක්ඛ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ අපි ඕලාරික ගොර හැඩි හැටියට හිතන දුක් හැම එකක්ම ඉවත් කළා ඒවායින් මිදිලා ඉවර වුණත් අන්තිමට මේ සංස්කාර ස්වභාවයම දුක. සංස්කාර තමයි ලොකුම දුක. ඉතින් මේ සංස්කාරවල සියුම් මට්ටම් තුනක් තිබෙනවා යෝගාවචර ඒ ධානය වඩන පින්වතාට හසු වෙන මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එක වෙන බාහිර කටයුතු පිළිබඳව තිබෙන ඒ ගැහැට කරදර ඒවත් දුකක් තමයි. ඒ වෙන එකක් තබා අවම වශයෙන් බලනකොට මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එකේ දුක් ස්වභාවයක් තිබෙනවා. සාමාන්‍ය ලෝකයා තේරුම් නොගත්තා. ඊළඟට තවත් සියුම් මට්ටමකින් බලනකොට ඒ කොටිම ආශ්වාස ප්‍රශ්වාස කියන එක හඳුන්වන්නේ කාය සංස්කාර හැටියට. කාය සංස්කාරය. කාය සංස්කාරයේ සියුම්ම මට්ටම. ඊළඟට වචී සංස්කාර කියලා කියන්නේ වචනය පිළිබඳ සංස්කාර. වචනය පිළිබඳව අර විදිය සකස් කිරීම තමයි අවම මට්ටමින් බැලුවොත් ඒක දක්වනවා විතක්ක ਵਿਚාර කියලා. සිත ඇතුලේ සිතවිලි. නොයෙකුත් විදිය සිතවිලි. දැන් යම්කිසි ප්‍රශ්නයක් ආවහම නිදි නැති රාත්‍රියක එහෙම ඔන්න හොඳට දැනගන්න පුළුවන් මේ විතක්ක ਵਿਚාර කියන එක මොන දුකක්ද කියලා. නිින්ද යන්නේ නැහැ හිතවිලි. එකක් යන්නේ එකක් එනවා. බේරෙන්න බෑ මේක. හරියට අඟුරු වලකට දෑතින් අල්ලලා ඇදගෙන යනවා වගේ. අන්න විතක්ක ਵਿਚාර ඒක දුකක් බව අන්න හිත සියුම් වෙන්න සියුම් වෙන්න ධානා මට්ටම් වලට යනකොට තේරෙනවා. ඒක අර වචී සංස්කාර. ඔන්න ඊටත් ධානයෙන් තියෙනවා චිත්ත සංස්කාර කියලා. ඒ කියන්නේ මේ සිත කෙලින්ම සිත හා සම්බන්ධ. ඒතන දක්වනවා වේදනා සංඥාවයි වේදනාවයි. සංඥාව කියලා කියන්නේ හැඳිනීම. මේ අපේ සිත්වල තියෙන එක්තරා ශක්තියක් යමක් හඳුනා ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ වගේම බිඳීම් ශක්තිය. ඒක ගැන තමයි අපි පටන් ගත්තේ දැන් සැප දුක් අදුක්කම සුඛ කියලා. ඔන්න ඔය සංඥාවයි වේදනාවයි කියන එක ඊටාම සියුම් සංස්කාර. ඒක කියනවා චිත්ත සංස්කාර කියලා. ඔය සංස්කාර මට්ටමේ මිදෙන්නයි අර අතීත යෝගීන් උත්සාහ දරුවේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ දරුවෝ උත්සාහයේ ඒගොල්ලන්ට පුළුවන් අන්තිම කෙලවරට ගිහින් හිටියා. ඒ ගිහින් හිටියේ එක්කෙනෙක් තමයි උද්දක රාමපුත්ත කියලා කියන මේ පින්වතුන් අහලා තියෙන බුදු පියාණන් වහන්සේ අර ගුරුවරුන් සොයාගෙන යනකොට ආලාර කාලාම උද්දක රාමපුත්ත කියලා ගුරුවරුන් දෙදෙනෙක් ළඟට ගියාය. ආලාර කාලාම කියන ඒ ශාස්ත්‍රවරයා ආකින්චඤ්ඤායතන කියන ඊටාත්ම උසස් ධානා තත්වයකට ගිහිල්ලා හිටියා ඊටත් වඩා උසස් නේව සංඥානා සංඥායතන කියන තත්වයට මේ උද්දකරාමපුත්ත කියන ශාස්ත්‍රවල ගිහින් හිටියා. ඉතින් මේ නේව සංඥානා සංඥායතන කියන එක ඒක තේරුම් කරලා ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ. සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අන්න අපි දැන් එනවා අන්න අර අර සීසෝවට. නේව සංඥානා සංඥායතන. සංඥාව නැත්තෙත් නැහැ ඇත්තෙත් නැහැ. ඒක තුල තියෙන්නේ අර හෙලෙත්තාඩුවක්, දෙගිඩියාවක්, චංචල බවක්, වැට උඩ සිටීමක්. ඔන්න විදිහේ තත්වයකටපත් වෙලා හිටියේ ඒ කාලේ යෝගීන් බුදු පියාණන් වහන්සේ පහළ වෙනකොට. ඉතින් ඒකයි අර උද්දකරාම පුත්ත තමයි මේ අන්තිමටම ගිය ශාස්ත්‍රවරයා. ඉතින් මොකද්ද ඔබතුමා උගන්වන්නේ කිව්වහම නේව සංඥානා සංඥායතනෙ කිව්වා ඒක බුදු පියාණන් වහන්සේ ඒ ශාස්ත්‍රය තොල් හොල්ලනකොට ඒව ලබාගෙන ඉවරයි. අතීත සංසාරයේ ඒව කුතුකුත් අවස්ථාවල් වල ලබාගෙන තිබුණ නිසා. කොහොම නමුත් එයින් සෑහීමකටපත් වුණේ බුදු පියාණන් වහන්සේ. මොකද තාම හිලෙත් ආඩුව. අර සීසෝවේ මැදට වෙලා හිටියත් ඒක ඒක චංචල වෙනවා. එතන නියම ශාන්ත බවක් නැහැ. එතන අනිත්‍යයි. ඒකයි බුදු පියාණන් වහන්සේ වදාලේ දුක් වේදනාව ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක කටුවක් වගේ මහ දුකක්. සැප වේදනාව ඒක තිබිලා විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන අවස්ථාවේදී ඒකේ දුක් ස්වභාවය තේරෙනවා. ඒක නිසා ඒකත් දුකක්. එතකොට දුක් වේදනාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක එහෙම් පිටින්ම දුකක්, කටුවක් වගේ, ඇනිච්ච කටුවක් වගේ. සැප වේදනාව එය වෙනස් වෙනකොට දුකක්. ඒක නිසා නුවණැති පුද්ගලයා කලින්ම දැනගන්නවා ඔන්න සැප වේදනාවක් වෙනකොට මේක වෙනස් වීමත් එක්ක දැන් දුකකටත් මුහුණ දෙන්න වෙනවා කියලා. ඊළඟට අදුක්ඛම සුඛ කියලා අපි අර කිව්වේ නොදුක් නොසුව මධ්‍යස්ත තැන. ඒකයි අර ශාස්ත්‍රවරු මැදින් ලොකුවට අල්ලගත්තේ. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වුවා ඒකත් අනිත්‍යයි කියලා. මොකද ඒ විදිහේ ධානා තත්ත්ව ලබාගෙන බ්‍රහ්ම ලෝක වල ගියත්, කල්ප ගණන් හිටියත් ආයෙත් කරක ඇවිල්ලා එනවා. ඔන්න ඔය විදිහේ தත්වයක්. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ සියලුම සංස්කාරයන් සංසිඳ වීම විසඳුම හැටියට දැක්ුවේ. යම් යම් තාක් වේදනාවල් තිබෙනවා නම් සැප හෝ වේවා, දුක් හෝ වේවා, නොදුක් නොසුව හෝ වේවා. හැම වේදනාවක්ම දුකක් කියලා බුදු පියාණන් වහන්සේ වදාලා. ඉතින් ඒකම තමයි ළඟට එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා ආනන්ද මේ සමහර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් මෙන්න මේ විදිහේ වාදයක් මතු කරાવી. මොකද්ද? මේ ශ්‍රමණ ගෞතමයන් සංඥා වේදිත නිරෝධ කියලා 아무තු මේ භාවනා தත්ත්වය 아무තු සමාධි தත්ත්වයක් ප්‍රකාශ කරනවයි. ඒක ඒක මොකද්ද මේ? ඒක කොයි විදිහේ දෙයක්ද? ඊළඟට මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. සංඥා වේදිත නිරෝධ කියලා විශේෂ ධාන தත්ත්වයක් සමාධි සමාපatti தත්ත්වයක් ප්‍රකාශ කරනවයි සැපයක් හැටියට. ඒක සැපයක් වෙන්නේ කොහොමද? එතන සංඥා වේදනා ආදී කිසිවක් නැත්නම් එතන සැපයක් වෙන්නේ කොහොමද? වේදනාවක් නැත්නම් එතකොට බුදු පියාණන් වහන්සේ එහෙම ඒ තර්කය නගන්න පුළුවන් කියලා ආනන්ද හාමුදුරන්ට කල්යතිවම කියනවා. එහෙම තර්ක නගන අයට මෙන්න මේ විදිහට කියන්න. ඒ භාග්‍යතුන් වහන්සේ සැපය කියලා කියන්නේ සැප වේදනාවට පමණක්ම නොවේ. යම් යම් තැනක සැපයක් තිබෙනවා නම් ඒ තැන සැපය හැටියට භාග්‍යතුන් වහන්සේ දක්වනවා කියලා කාරණේ පැහැදිලි කරලා දෙන්න කියලා. එින් පෙන්වු කරන්නේ අන්න එතකොට අර ලෞකික සැප නෙවෙයි ලෝකෝත්තර සැපයයි. ලෝකෝත්තර සැප වෙනකොට අර වේදනා මට්ටමත් වේදනා මට්ටමිනුත් මිදුණා. මොකද ලෞකික සැප මට්ටම් හැම එකක්ම අනිත්‍යයි. අර කියාපු දුක් වේදනාව ගැන 아무තුවෙන් කියන්න දෙයක් නැහැ. සැප වේදනාවත් ඒ වෙනස් වෙනකොට දුකක්. ඒ වගේම අර මධ්‍යස්ථ වේදනාව. ඒක තමයි සංස්කාරවල සියුම්ම දුක් ස්වභාවය. ඉතින් ඒකම වෙනත් පැත්තකින් අපි ධර්මානුකූලව විග්‍රහ කරනවා නම් ධර්මයේ දැක්වෙනවා තවත් වටිනා සංකල්පයක්. යම්ුරු දෙයක් නමුත් අපි කෙටියෙන් ඒක සඳහන් කරන්න මේ නුවණැති පින්නතුන්ට ඒ ගැන හිතලා බලන්න. දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා දුක තුන් ආකාරයකට දක්වනවා. දුකෙහි මට්ටම්. දුක්ඛ දුක්ඛතා කියලා කිව්වේ අර දුක් වේදනාව. තනිකර දුක්ම ඒක තනිකරම දුක්. ගොර හැඩි වශයෙන් බැලුවාම ඒක කාටවත් අඳුන ගන්න පුළුවන්. විපරිණාම දුක්ඛතා කියලා කියන්නේ සැප වේදනාවයි. ඒක වෙනස් වූ විට දුක නිසා ඒකත් සැප වේදනාව විපරිණාම දුක්ඛතා කියලා හඳුන්වනවා. ඔන්න සංඛාර දුක්ඛතා කියලා කියන්නේ අර කියාපු මධ්‍යස්ථ තත්වයයි. සංඛාර දුක්ඛතා తත්වය තමයි අත්දකින්නේ. ඒක අත්දකින්නේ ඇත්ත වශයෙන්ම යෝගීන්. අර කියාපු හිත දියුණු කළ අය. ඒ අයටයි මේක හරියටම තේරෙන්නේ මේ සංසාරයේ භයානකකම. එකක්වත් අල්ලගන්න බැරි බව මේ වේදනාවන් අර කියාපු අර සීසෝ පැදිල්ල කෙලවර කරගatiya යුතු බව. මේ පැවැත්ම වෙනුවටම නැවැත්ම අවශ්‍ය බව. ඒක අවබෝධ කර ගැනීමටයි බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර ධර්ම පදාලේ ලෝකෝත්තරය කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ අන්න අර අපි කියවනේ අදුක්ඛම සුඛ කියලා කියන නොදුක් නොසුව වේදනාවට යටින් තියෙන්නේ ඒක දුකක් වෙන්නේ අඥානකම නොදැන්ම අනවබෝධය අවබෝධයට හැරගත්තු හැටි එතන සැප ඒක ශාන්ත ප්‍රණීත සැපයක් වෙනවා ඒකමයි බුදු පියාණන් වහන්සේ අන්තිමට නිවන හැටියට දැක්ුවේ දැන් සංඥා වේදිත නිරෝධ කියලා කිව්වේ සංඥාවලුත් වේදනාවලුත් ඒවත් නිරුද්ධ කරන තත්වයක් බුදු පියාණන් වහන්සේ දැක්ුවා වෙන කිසිම ශාස්ත්‍රයකට බැරි වුණා ඒක ඊටාත්ම උසස් සමාධි තත්වයක් සමාපatti තත්වයක් සංඥා වෙනුත් වේදනාවෙනුත් මිදිලා. ඒකෙන් නැගිටින්නේ ඊළඟට නිවනට. නිවන් ඒ කියන්නේ එම් පිටින්ම මේ සංස්කාර අර සබ්බ සංඛාර සමති කියලා කියන්නේ සංස්කාර වලින් මිදුණා. සංස්කාර වලින් මිදීමමයි ඉහළම සැපත ඒක තමයි ලෝකෝත්තර සැපත එහෙම නැත්නම් නිවන හැටියට දක්වන්නේ. ඉතින් එතෙන්දී බුදු පියාණන් වහන්සේ අර අවබෝධය හැටියට දැක්ුවේ මොකද්ද? අනේ දැන් අපි අර ආයිතර සීසෝවට එමු. මේ සීසෝ පැදිල්ලට හේතුව මොකද? අර මැදින් දාපු අඩයනේ මැදින් දාපු අඩේ උඩයි මේ ලෑල්ලක් දැම්මේ. අන්න ඒක හක් කර බුදු පියාණන් වහන්සේ. මොකද්ද මේ අඩේ? ඒක ධර්මයේ හඳුන්වන්නේ අස්මිමාන කියලා. වෙමි කියලා කියන මානය. ඒකේ ගොරෝසු පැත්ත තමයි ඔය පින්නතුණුත් අහලා ඇති ඔය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මේ මාගේ කියලා. ඒ හැම දිනෙකම දැන් කතා කරනවා ඇහෙන්නේ සක්කාය දිට්ඨිය කියලා. රූපය ආත්මයයි වේදනාව ආත්මයයි ඔය ගොර හැඩි විදියට එන ආත්ම සංකල්පය. ඔකේ සියුම්ම මට්ටම තමයි වෙමි කියන එක. වෙමි කියන මානය. ඒක ඊටාත්ම සියුම් මට්ටමකින් තිබෙනවා. වෙන එකක් තබාවය අනාගාමි තත්වයේ දක්වාම ඒක තිබෙනවා. ඉතින් ඕක ඒක තිබෙන තාක් අර කියාපු සීසෝ පැදිල්ල තියෙනවා. භවය තියෙනවා. පැවැත්ම තියෙනවා. නමුත් බුදු වැසට පෙනුනා මේක දුකක්. මොකද මේ කර්ම වේග අනුව අර පැවැත්ම තුලින් নানা ප්‍රකාර භවවලට වැදිලා දුගති තත්වවලට සුගති තත්වවලේ දීර්ඝ කාලයක් සංසාරයේ සැරිසරන්න වෙනවා. එකම විසඳුම මේ භවයෙන් මිදීමයි. ඒකට කියන්නේ භව නිරෝධයයි. අර කියාපු අර පැදිල්ල නතර කිරිල්ලයි. ඒකට ඕන කරන්නේ අර කියාපු අර විදියට වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ වේදනා කියන මේ මේ හැම එකකටම මූලික වෙන්නේ මමයේ මාගේ කියන එහෙම නැත්නම් ඊටත් වඩා යටින් තිබෙන වෙමි කියන අස්මිමානය කියලා දක්වනවා. ඒක අර වචනෙන් කියලා ලබා ගන්න දෙයක් නෙවෙයි මේ ධර්ම මාර්ගයේ යාම තුලිනුයි ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වන්නේ. අන්න එතකොට මේ නිවන කියලා කියන්නේ ඕක පිළිබඳව නොයෙකුත් විදියට කතා කරනවා. අපි මේ පොඩි උපමාවක් ආශ්‍රයෙන් දැක්ුවේ. දැන් මෙතන මොකද මේ නිබ්බාණම් පරමංසුකම් කියන එකයි මේ ටිකක් හිතලා බලන්න ඕනේ. ඒකයි මේ ප්‍රස්තුතියට අදාළ නිසා අපි මේක මෙතෙන් දීලියට ගත්තේ. නිවන පරම සැපත කියලා කිව්වේ මොකද? දැන් පසේන දුකසොල් රජුරුවා නම් අර කියාපු කාරණා හතර සැප හැටියට දැක්ුවා. බුදු පියාණන් වහන්සේ එතනින් අතර කළේ නැහැ. ඔව් ඔව් මහරජා ඕක තමයි ලොකුම සැපත මේ අපටත් නෑ වුණු එකත් ලොකුම දෙයක් කියලා බුදුහාමුදුරුවෝ එතන ප්‍රශංසා කරේ නෑ. දැන් ඉතින් අපි කවුරුත් බොහොම බොහොම හොඳයි අපිත් න්යායෝ කියලා ඒ විදිහට කිව්වේ නෑ. අයතන ලෞකික මට්ටමින් නතර කරන්නේ නෑ. නිවන් දක්වාම අරගෙන ගියා. රජ්ජුරුවන්ට ඉඟියක්වත් දුන්නා. ඕවා නෙවෙයි නියම සැපත. නිරෝගීකම ඒකත් නිත්‍ය නෑ. රෝගන්තං හි ආරෝග්‍යං. ආරෝග්‍යයේ නිරෝගී භාවයේ කෙලවර තමයි රෝගේ. ඉතින් ඒක නිසා ඒකට හඳුන්වන්න පුළුවන් ආරෝග්‍ය පරමාලාභ. ඒක ලාභයක් තමයි. ලාභයන් අතර උතුම්. නමුත් ඒක ලොකුම සැපත නෙවෙයි. සන්තුට්ටි පරමං ධනං ලද දෙයින් සතුටු වීම එහෙම නැත්නම් වෙන ධන අරව මේවා ඒවත් ධන තමයි නමුත් එතනම සැපත නැහැ විශ්වාස පරමාඥාති ඔය ඥාතින් පිළිබඳ ප්‍රශ්නේ නෑකම් ඇති කරගත්තත් විශ්වාසය තියාගෙන හිටියත් ඒ කොයිවත් ඒකකවත් ඒ නියම සැපතක් නැහැ මේ හැම එකක්ම සංස්කාර ගොඩක් විතරයි මේ හැම එකක්ම සංස්කාර එතකොට සබ්බ සංඛාර සමත කියලා කියන අන්න අර සංස්කාර වලින් මිදීමමයි ඉහෙළම සැපත ඒකයි බුදු පියාණන් වහන්සේ මතු කළ දැක්ුවේ මෙතන සබ්බ සංඛාර සමතෝ කියලා නිවන හඳුන්වනවා. සියලු සංස්කාරයන් සංසිඳ වීම. දැන් අපි කෙටියෙන් සඳහන් කළා මේ සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා. ඇත්ත වශයෙන් සංස්කාරවල ගොරෝසු හරිය තමයි ඔය කර්ම හැටියට තියෙන්නේ. ඒවා මේ පින්නතුන් අහලත් ඇති. ඔය කුසල දැන් අකුසල් කර්ම කරොත් දැන් ඒක නම් කවුරුත් දන්නවනේ. පාප කර්ම කළොත් අපාය වල දුක් විඳින්න සිද්ධ වෙනවා. පව් අකුසල් කරොත් එහෙම. ඉතින් ඒකට පළමුවෙන්ම බයයි. ඊළඟට සමහර විට ඒක නිසා අපි මේ ඒ වෙනුවට අපි පින් කළා දිව්‍ය ලෝකේ යමු කියලා හිතා ගන්නවා. ඒ ගියච්චුත වෙන වෙලාවේ බොහොම දුකයි. එතනින් ගිහිල්ලා ඊනාට කොහේ වැටෙනවද කියලා නැහැ. දිව්‍ය ලෝක පමණක් නෙවෙයි බ්‍රහ්ම ලෝකත් අනිත්‍යයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට අර බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑවයි කියලා කියන්නේ. අපිත් අනිත්‍ය අපි මෙච්චර කාලෙ හිටියා හිතාගෙන මේ නිත්‍යයි කියලා දැන් බලනකොට අපිත් අනිත්‍යලු කියලා බය වුණා. ඒ කියන්නේ සිංහනාදය බුදුරජාණන් වහන්සේ සිංහනාද කළා. මේ සබ්බ සංඛාර සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා කියනකොට ඒ බ්‍රහ්මයින් පවා හෙල්ලුම් කෑව බව සඳහන් වෙනවා. අන්න ඒ විදිහේ තත්වයක් එතකොට මේ ලෞකික දේවල් වල තිබෙන්නේ. ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේ දක්වන හැම එකකින්ම මිදිලා අර සංස්කාර තත්වයෙන් මිදිලා විසංස්කාර වූ නිවන. ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය සංස්කාරය නැති වෙන්නේ අවිද්‍යාව නිසා නම් දැන් සැප දුක් වලට හේතු වෙන පින්පව් හැම එකක්ම කරන්නේ මම මේ මාගේ කියන අවිද්‍යාව උඩ ඉඳගෙන. ඒක හිතුව පමණකින් මිදෙන්න බෑ. ක්‍රමානුකූලව ඒ භාවනාවම මේ ඒ භාවනාව දියුණු කර ගැනීම තුලින් තමයි ඒක අවබෝධ කරගත යුත්තේ. නමුත් අර අපි කලිනුත් අවස්ථාවල් ප්‍රකාශ කළා ඇති අකුසල් වලින් පව් වලින් ඉවත් වෙලා හිත පිනට නැඹුරු කරනවා. ඊළඟට එතනින් නවතින්නෙත් නැතුව ක්‍රමක්‍රමයෙන් පින් පව් දෙකෙන්ම ඉවත් වෙන විදියට භාවනාවට යෙදිලා ක්‍රමක්‍රමෙන් විදර්ශනාවෙන් විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැකලා මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකලා සතර ගැන කලකිරිලා තමයි යම් කෙනෙකුට මේ සසරින් මිදෙන්න පුළුවන් වන්නේ නිර්වාණය කියලා කියන ඒ ඒ උතුම් తත්වය මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ. ඒ తත්වය තමයි අන්න අර සීසෝ පැදීමේ කෙලවර. අනිත් පැත්තට ගත්තොත්. ඉතින් ඕක කරා යන මාර්ගය තමයි මේ මුළු මහත් බෞද්ධ ප්‍රතිපදාව මේ පින්නතුන්ට අපි නිතර මතක් කරලා තිබෙන්නේ. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කෙටියෙන් ගත්තොත් තව නොයෙකුත් සතර සතිපට්ඨාන ආදී ඒ විදිහට ඒ මේ බෞද්ධයා හික්මෙන ප්‍රතිපදාවේ අර්ථය මොකක්ද අන්න හිත අර தത്വයට ගෙනේමයි. අර කියාපු අස්මිමාන කියලා කියන යටත් පිරිසෙන් වෙමි කියන මාන්නය පවා ඉවත් කළා. මේ තමන්ගේ ජීවිතය හරියට මේ ගහකොළත් එක්ක ජීවත් වෙනා වගේ දැන් ගස් කොළන් ආදියට විඥානයක් නැති නිසා ඒවාට දුකක් කියලා දෙයක් නැහැ. රබර් ගහකට ඇන්නාම කීරේනෝ තමයි. නමුත් ඒකට දුක් වේදනා හිතුණා කියලා අපි හිතන්නේ නැහනේ. ඒ ගස් කොළන් වලට නැහැ මේ විදිහේ ප්‍රශ්නයක්. නමුත් සවිඥානික විඥානීය සහිත සත්වයාට තමයි මේ දුක තියෙන්නේ. ඒ වගේම මෙතනින් කෙලවර වෙන්නේ නැහැ පැවැත්ම. ඒක බුදු පියාණන් වහන්සේ පමණක් නෙවෙයි අනිත් යෝගීන් මේ පෙරවිසු කඳ පිළිවෙල පේන අනිත් යෝගීන් පවා ඒක බුදු පියාණන් වහන්සේට කලින් අතීත ಜಾති සිය දහස් ගණන් පෙනෙන යෝගීන් හිටියා. එයාට දැක්ක මේ සංසාර ප්‍රශ්නය. ප්‍රශ්නය දැක්කා උත්තරේ සොයාගන්න බැරි වුණා. බුදු පියාණන් වහන්සේට විතරයි ඒකට නියම උත්තරේ සොයා ගන්න පුළුවන් උනේ. එතකොට මේ කර්ම අපි මේ කර්ම රැස් කරනවා කියලා කියන්නේ අන්න අර සංස්කාරවල ගොරෝසු මට්ටම. පින් පව් කියලා දෙකක් අපි ඇති කරනවා. ඒවට අපි වග කියන්න ඕන. මොකද පින්පව් කියන එක ඒවා කරන්නේ මම මාගේ කියන ඒ ප්‍රස්තුතිය උඩ ඉඳගෙන. මේ විශේෂයෙන් මේ ගැන මතක් කරන්නේ මොකද මේවා දැන් හුඟක් දෙනෙක් අවුල් කරගෙන. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කිය එකක් තියෙනවා. කර්මය තමාගේ කොට ඇති සම්‍යක් දෘෂ්ටිය. ඒක පිට ඉඳගෙන අපි අර පාප කර්ම වලින් ඉවත් වෙලා අකුසල් කර්ම වලින් ඉවත් වෙලා කුසල් කර්ම වලට හිත නතු කරනවා. ඊළාට කුසල් කර්ම කරනවා. ඒක තුලින් හොඳ ආත්ම භාව ලබනවා සුගති ආදී. ඒවයින් ඒ සැකැස්ම ඇති වුණාට එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේකක්කින්වත් අපි මේ මේ බුදු පියාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව බලනකොට මේ එකක්වත් අල්ලගන්නේ නැහැ හැම එකක්ම උපකාර කරගන්නවා අර ආහාරය ගැන කිව්වා වගේ තමයි මේ හැම එකක්ම උපකාර කරගන්නවා වෙන එකක් තබා ධාන තත්ත්ව පවා ඉතින් ඒක නිසා අර පින් කුසල් ඕවා උපකාර කරගෙන අපි බණ භාවනා කරන්න පුළුවන් ඒ යම් යම් උපදි සම්පatti ඇති හොඳ ඥාන ශක්තිය ඇති ජීවිත ලබා ගන්නවා එයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ එයින් සෑහීමකටපත් වෙලා හිටියොත් ඒ ආයතර පාප කර්මවත් වෙලා එතනින් කිසිම දියුණුවක් නැතුව නැවත අපායগামী වෙනවා. ඒ වෙනුවට ඊළඟට උපකාර කරගන්නවා අර සමත භාවනාව වඩලා සිත සමාධිමත් කරගෙන ඒක පාදක කරගෙන බුදු පියාණන් වහන්සේ දක්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒකට තමයි ඉතින් මේ විශේෂ භාවනා කර්මස්ථාන අරගෙන බණ භාවනා කරලා තමන් තුලින් මේක දකින්න ඕන. මොකද බුදු පියාණන් වහන්සේ දක්වන්නේ තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක්. මේක බාහිර වෙන කෙනෙක් ඇවිල්ලා කියලා ලබා ගන්න දෙයක් නෙවෙයි. එයින් ලබා ගන්න දෙයක් නෙවෙයි. තමන්ගේ මේ පංචස්කන්ධය තුලින්ම දකින්න ඕන. මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, රූප ගොඩ, වේදනා ගොඩ, හැඳිනීම් ගොඩ, සකස් කිරීම ගොඩ, හිත් ගොඩ මේ හැම එකක්ම ගොඩක් හැටියට අවබෝධ කර ගන්න ඕන ඉස්සෙල්ලා. අපි මේකට ස්කන්ධ පංචස්කන්ධ කියලා කියන්නේ ගොඩක් හැටියට. ගොඩ ගොඩක් කියලා. නමුත් සාමාන්‍ය බුද්ධලයට මේක ගොඩක් බව වැටහෙන්නේ නැහැ. මේක එකක් හැටියට ගන්න ස්වභාවයක් තිබෙනවා. ඒක දකින්න පුළුවන් වෙන්නේ අන්න අර භාවනා යෝගියටයි ක්‍රමක්‍රමයෙන් හිත සමාධිමත් වෙලා මේකට මනෙ මෙනෙහි කිරීම යොමු කරනකොට පේනවා මෙතන මේ රූපත් මෙතන ගොඩක් වේදනාත් ගොඩක්. එතකොට මේක ගොඩක් නම් ඒක එකක් ඇති වෙනවා වගේම නැතිවීමකුත් තියෙනවා. ඇතිවීම නැතිවීම ගොඩක් මෙතන තියෙන්නේ අන්තිමට. ඇති වෙන දේවල් ගොඩකුයි නැති වෙන දේවල් ගොඩකුයි නෙවෙයි අන්තිමට බලාගෙන යනකොට ඇතිවීම නැතිවීම ගොඩක් විතරයි. ওই විදිහට ගැඹුරු අන්දමින් පේන්න පටන් ගන්නවා. එතකොට අර මේකට තියෙන ඇල්ම නැති වෙනවා. මේ දි รา පත් වෙන දෙයක්, දිරන දෙයක්, කඩා වැටෙන දෙයක් මේක බදාගත්තොත් මාත් ඒකම ඉවරණය වෙනවාන්දේ කියලා. ඔන්න එතකොට එතකොට තමයි අතහරින්න හිතෙන්නේ. අතහැරීම එන්නේ. අතහැරීම පිළිබඳ විමුක්තියේ මූලික සංඥාව එන්නේ. ඒ විදිහට අතහැරිය අත ක්‍රමක්‍රමයෙන් අතහැර ගිහිල්ලා. දැන් අර අර කියාපු ආලාර කාලම උද්දකරාම පුත්තා ආදීන්ට උනේ වැරද්ද මොකද්ද? අර සියුම් ධානය මට්ටම ලැබුව හැටිය. ඒකේ සැපේ ගැලිලා ඒක අල්ලගත් ආත්මය හැටියට. ඒක ආත්මය හැටියට ගත්තු නිසා තමයි ඒ අයට සසරින් එතර වෙන්න බැරි වුනේ. බුදු පියාණන් වහන්සේ දැක්ව මේ හැම එකක්ම හේතුප්‍රත්‍ය රාශියක් නිසා ඇති වෙන දෙයක් මේ පැවැත්ම කියන එක. හේතුප්‍රත්‍ය රාශිය හරියට දකිනකොට මේක තුල තියෙන ආත්ම සංඥාව මම මේ මාගේ කියන හැඟීම ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙනවා. ඒක දකින්න දකින්න ගැඹුරින් දකින්න දකින්න. එතකොට ඒකයි මේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් ඒ ඒ දුකක්. මොකද අනිත්‍ය දේ ඒක නිතරම සකස් කර කර ඉන්න වෙනවා. සංස්කාර කියලා කියන්නේ මේ සකස් කිරීම ගොඩක්. අර කෙහෙල් කඳේ උපමාව අපි නිතර මතක් කරලා දීලා තියෙන බුදු පියාණන් වහන්සේ සංස්කාර කෙසෙල් කඳකට උපමා කරලා තියෙන්නේ මොකද? හරයක් නැහැ, අරටුවක් නැහැ. මෙතන තියෙන්නේ මේ හේතුප්‍රත්‍ය රාශියක් විතරයි. අඥාන පුද්ගලයා මේක හරයක් ඇති අරටුවක් ඇති ලීයක් හැටියට ගන්නවා. ඒ වගේ අපි මේ රූපස්කන්ධය මේකට නමකුත් දාලා මේ මම අහවලයි කියලා ඒ විදිහට ගන්නවා. අනිත් දේවලුත් එහෙමයි. හිත අන්තිමටම ඒක ඊටාම සියුම් මන්දමින් මේ මගේ මමේ මාගේ කියලා අල්ලා ගන්නවා හිත. ඒ යෝගීන් එහෙම අදී ඒ මිත්‍යා දෘෂ්ටික යෝගීන් අන්තිමට ගිහිල්ලා අල්ලගත්තේ මේ හිතයි විඥාණයයි. ඒක ආත්මය හැටියට අල්ලගත්තා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ හැම එකක්ම සංස්කාර ගොඩක් සංස්කාර ගොඩක් උඩයි මේ විඥාණය කියලා මේ කියන හිත තියෙන්නේ. අන්න ඒක නිසා මේ විඥානයක් කොටිම කියතොත් නෑ හැම එකක්ම දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ දැක්ව පංචස්කන්ධයේම දුකක්. මේ භවයේ ඉන්න තාක් මේක ඊටාම සියුම් මන්දමින් කල්පනා කරලා බලනකොට මුළු මහත් භවයම දුකක් කියලා. ඉතින් මේකයි අර කෙනෙකුට හිතා ගන්න අමාරුයි මේක අපි ඒකයි අර තවත් උපමාවකින් දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අසම සම වෛද්‍යවරයෙක් හැටියට දක්වනකොට මේ රෝගයේ නියම తත්වය කියන්න සිද්ධ වෙනවා. මේකෙන් පිටින්ම මේ රෝගය සුව කරන්න නම් මුළු මහත් සංස්කාර වලින් මේ සංස්කාර වලින් මිදෙන්න ඕන. ඒ සංස්කාර තමයි අන්තිම ආරවම මට්ටමින් බැලුවාම අර කියාපු ක්‍රමක්‍රමයෙන් සංසිඳවගෙන යන ගිහිල්ලා ආස්වාද ප්‍රස්වාස ඊළඟට විතක්ක ਵਿਚාර ඊළඟට සංඥා වේදනා ආදී වශයෙන් මට්ටමින් ගිහිල්ලා අන්තිමට මුළු මහත් වේදනාවන්ගේ ඒවයිනුත් මිදුණා. ඒකයි නිවනට අවේදිත සුඛයක් කියලා කියන්නේ. අවේදිත සුඛයක්. මේ පින්නතුන් අහලා ඇති මේ ලෝකයේ තියෙන ඔක්කොම මිදීම් සුව. නිවන සංසිඳීම් සුවය. අනිත් හැම එකක්ම බිඳීම් සුව. නිවන සංසිඳීම් සුවය. එතකොට අන්නේ සංසිඳීම සංහිඳියාව කරා යන ගමන තමයි මේ නිර්වාණ ප්‍රතිපදාව. ඒකට අදාළව තමයි එතකොට බුදු පියාණන් වහන්සේ නිබ්බාන පරමං සුඛං කියලා මෙතෙන්දි වදාළේ. නිවන තමයි පරම සැපත. එතකොට අපි කල්පනා කරගන්නවා අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස අර ලෞකික වශයෙන් හිතලා මේ අපි මේ ලෞකික ජීවිතය කියලා එදිනදා ජීවිතය කියලා හිතන ඒ ජීවිතය පවා වෙනදට වඩා සැනසිලිදායකව අර කියාවුම් අපි ආරම්භ කළ ආකාරයට සැපය සහනය සැනසීම ඇතිව ජීවත් වෙන්න උපකාර වෙන ධර්ම කාරණා රාශියක් වගේම මෙතනින් සෑහීමකටපත් වෙන්නේ නැතුව මේ මහත් සංසාර පැවැත්ම මෙතෙක් කල් කරගන්න බැරි වුණු වැඩේ මේ සසර කෙලවර කර ගැනීම ඒකට උපකාර වෙන නිවන පිළිබඳව යම් කිසි අවබෝධයකුත් මේ කෙටි ධර්ම දේශනාව තුළින් මේ පින්නතුන් ලැබුණයි කියලා හිතා ගන්නවනේ මේ අවස්ථාව තුළ මේ පින්නතුන්ගේ අර අපි නිතර මතක් කරන ආකාරයට නිවනට උපකාර වන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වඩා ගැනීමට හොඳ අවස්ථාවක් සැලසුණා මේ ශක්තියින් දිනු කරගෙන මේ ජීවිතයේදීම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන මේ බුද්ධ ශාසනය තුලදීම වෙන විශේෂ ප්‍රාර්ථනා නැත්නම් හොඳ හැටි බහන භාවනා කරලා සීල සමාධි ප්‍රඥා වඩලා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් සියලු සංසාර දුක් වලින් මිදලා අර කියාපු සංසිඳීම් සුවය පරම සුඛය සාක්ෂාත් කර ගැනීම මේ ධර්ම ශ්‍රවණමය කුසල සම්පත්තිය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම යම් තාක් මේ අවීචේ සිට අකනිටා දක්වා තත්වයෙන් සිටිනවා නම් තම තමන්ගේ ඥාතිනුත් ඇතුළු මේ නිවන් කැමති මින් කැමති මේ මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය කුසල සම්පත්තිය අනුමෝදන් වීමෙන් ප්‍රාර්ථනීය බෝධිගින් හකිතා කික්මනින් මේ සියලු සංසාර දුක කෙලවර කළ ජාති ජරා ව්‍යාධි සමරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් මහා මහණිවරුන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට ගාථා කියලා පමනවන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාති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 ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.